ඔව් ඒ ඒක ඒ මොකද ඒ ආකාශ මහරතන් වහන්සේට වැලි මහරතන් වහන්සේට එහෙම දේ බුදුරජාණන්ගේ චිත්තයන් චිත්තයට හසුනේ සිහියට මේ ධර්මයේ මේ වෙනස්ම මානයක් තමයි ඔය මහායානේ පෙන්වන. ඒ මහායානේ පෙන්වන කාරණාව හරි නිර්මලයි. හැබැයි ඒක හරි ගැඹුරුයි. අපි හිතනටත් වැඩි. ඒක තුර අර අපි පැහැදිලි කරේ නිර්මල බඩෙන් මෙප්පර ඒ හරිය නිර්මලයි. ඒ මේ ඒ නිර්මල පිවිතුරු ඒ බුද්ධ ස්වභාවයට යවද වෙන කියලා කිව්වේ. සියලු කෙලෙස් සංසිඳන තැන අර පිරිසුදු භාවය සුවිසුද්ධං කියන තැනට ඒ උත්තරීතර ස්වභාවය ඒ පිරිස ස්වභාවය. අර නෙළුම් මල විකසිත වෙනවා අර ලෝක තලයම සුන්දර කරනවා වගේ. අර සත්‍ය දකිනම් සියලු කෙලෙස් සංසිඳුණු මහා නෙළුමක් පිපුණා වගේ. ඒ ටික දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිනහ පහළ වෙනවා. මහා අර අර කියන්නේ අර සැනසුම් සුසුමක් පහළ වෙනවා. ඒක දකිනවා බුදුන් වහන්සේ. ඒක උන්වහන්සේ මහකාශ්‍යප මහරතනස් අතර දෙබසක් වගේ වෙනවා. ඒක උන්වහන්සේ දෙනම අතර පමණ සිදුවීමයි විශේෂය. ඒක ඒ දෙක ඒ මහකාශ්‍යප මහරතන් වහන්සේත් බුදුන් වහන්සේත් එකම සිවුරු මාරු කරගන්න හේතුවත් එකම ස්වභාවයක් ඒ චිත්ත සංතානවල පවතින නිසා. ඒක නිසා බුදුන්ට අපි දකින්නේ අර මහායානෙ පෙන්නන විදිහට සම ස්වභාවයක් බුදුන් වහන්සේම පෙන්නලා තියෙනවා. ඒක නිසා තමයි මහකාශ්‍ය මහරහතන් වහන්සේ ඔය පාටලිය වනයේට එහෙමයි වගේ පාටලස්. මොකද දානෙ දෙන්නේ. එකට වැඩියොත් මහකාශ්‍ය මහරහතන් වහන්සේට. ඉතින් මහායානට වැරදිලා නැහැ. ඒක තමයි ඇත්ත. සද්ධාන පුණ්ඩලික සූත්‍රය කියලා එකක් තියෙනවා නේද අර සද්ධාන පුණ්ඩලික සූත්‍රය ඇත්තටම මේ ඊටාම ගැඹුරු මේ පැත්තක් මේකේ ප්‍රායෝගික පැත්තක් මහායාන ගොඩක් කරාට ඔය සෛද්ධාන්තික ඔය තේරවාදී වගේ ඔය මේ වගේ සිලබස් එකක් නැහැ නමුත් අර අර අර ඒකයි හැමතිස්සම අර ගොම්බානක් එක්ක අර නගුල අරගෙන යන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මාන්නේ දුරු කරපු තරයි පෙන්වන්නේ. ඒක නිසා තමයි යාළගේ උපමා ගොඩක් ඔය භික්ෂුන් වහන්සේ නමක් ගොඩක් දිනුන වළං හොදන වගේ ඒ වගේ දේවල් නේ ඒගොල්ලෝ ගොඩක් පෙන්නන්නේ. ඒ වළං හොදන කියන එක නෙමෙයි අර සාමාන්‍යයෙන් අර ඒ තරම්ම නිහතමානීකමක් පෙන්වනවා. ආවතේ ඕන දෙයක් කරන්න පුළුවන් හරි නිවිච්ච ගතියක් පෙන්වනවා. ඒක තුළ ඇත්තටම ඒ නිවන තියෙනවා. ඔව්. ඒ නිවන තුළ කෙනෙක් පුජ්‍යලයක ආත්ම කතාවක් තියෙන මාන්නයක් එක්කනේ. ඒකම තමයි මේ අපි මේ විෂයක් විදිහට හොයාගෙන ගිහිලා අවසානයේ එතන තමයි යන්නේ. හැබැයි අරගොල්ලෝ ඒක කරන්නේ මාන්නේ කුඩු කළාමයි. මාන්නේ කුඩු කළා සේරම නැති කළා සබාධම වලටපත් වෙනා වගේ ස්වභාවයකටම එනවා. එතනත් නිවනම තමයි එතකොට. කෙලෙස් සංසිඳන මගේ ඒකම තමයි. ඒකම තමයි නිවන් මාර්ගය තියෙන්නේ. ඉතින් ඒක මේකයි කියලා ලොකු වෙනසක් එන මෙතන අවබෝධය තුලින් මහා ප්‍රඥාන් ඒකට එනවා. හැබැයි එතනත් මහා ප්‍රඥා ඔය ඇත්තම වෙනස්ම පැත්තකින් ඇවිල්ලා තියෙන එක. ඒක ඒක ඊට මේ අපි දැන් දකින තේරවාදී දහමට එහා ගිය මහා ඥානයකට ඒකස් වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික පැත්තක් තමයි. සම්පූර්ණයෙන්ම ඒක ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ තමයි ගුරුවරයා ගෝලයාව ඒ කරා යොමු කරන්නේ. ගුරුවරයා ඒක අත්දැකලා තියෙනවනේ. එහෙම නැත්නම් මහායාන ගුරුවරෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම රහතන් වහන්සේ නමකට විතරයි ගුරුවරෙක් වෙන්න පුළුවන්. මහායාන යනවා මොකද ඒ උපදේශය දෙන්න බෑ කාටවත්. දෙන්න නම් ඒ ඵලයටපත් වෙන්න ඕන. ඒ ස්වභාවයට ඒ ස්වභාවයේ බවටපත් වෙන්නේ නැතුව ඒක කරන්න බෑ. ඒ ගුරුවරු ගොඩක් කලාවට එහෙම ප්‍රසිද්ධියේ ඉන්නෙත් නෑ. ඒ ගුරුවරු ගොඩක් කලාවට ඉන්න ආරාණවල උදකලාව ඉන්නේ සාමාන්‍ය විදිහට ඉන්නේ. සාමාන්‍ය විදිහට හොයන්නත් බැරි විදිහට අර දැන් ලොකු ලොකු නිකන් අර බබලෙන ස්වභාවවල නෙමෙයි. එක්ක මොන හරි ඔය තියෙන දෙයක් බලා කියන පාඩුවේ ඉඳලා ගස් ගල් වගේ තමයි. දැන් ඒවා විකෘති කරගෙන සමහර අපිත් මහායානෙ කියාගෙන කරන්නේ නම් ප්‍රසිද්ධිය හොයාගෙන යන එකක්. එහෙම දෙයක් මහායානෙත් නැහැ. මහායානෙ තියෙන්නේ අර ගස් ගල් වගේ හුදකලා ඉන්න එක. නමුත් දැන් ඉන්න මහායානෙ අපි මේ මහායානෙ විදිහට මේ නිවන් දැක්කයි කියලා කියන ගියාට ඒගොල්ලෝ ප්‍රසිද්ධිය හොයාගෙනයි යන්නේ. ඒකේ මහායානෙ සම්ප්‍රදායෙත් නැහැ. අතරක රැවටිලාමයි තියෙන්නේ. ඉතින් මහා අපරාධයක් ඒක අවභාවිතයක්. මේ මහා උත්තරීතර ස්වභාවය අවභාවිතා කරනවා. ඒක අපරාධයක් කියලා අපි කියන්නේ. නේද? හෙට හෙට ඒ ස්වභාවයට පත් වෙන කෙනෙක් දන්නවා ඒක කොයිතරම් අපරාධයක්ද කියන එක. ඒ ස්වභාවයට පත් වුණු ස්වභාවයක ඒ උතුමන් වහන්සේ නමකට දැනෙනවා ඒ කරන අපරාධය. ඒ ඒ උතුම් ස්වභාවය අවභාවිතා කරන අගෞරවයට ලක් කරනවා. ඔය බිම දාලා පාගන වගේ වැඩක් කරන්නේ. මහා පාපයක්. පුදුමාකාර අකුසලයක්. අපිට දැනෙන විදිහට. අපිට දැනෙන විදිහට දෙව්දත් විශාල දෙව්දත් කොහොමද ඒ දෙව්දත් දකින්න පුළුවන් නූතනේ. ඒ තරම් විශාල දේවාල හදාගෙන මිනිස්සුන්ව මගේ යවන තරම් අපරාධයක් අපි දැකලා නැහැ. මේක කිසිම රහතන් වහන්සේ නමක් තියා අපි නම් දකින විදිහට තියෙනේවත් අයින් කරන්නයි තියෙන්නේ. තව හදන්න නෙමෙයි. මිනිස්සු රවට්ටන්නේ මොකටද? තව දෘෂ්ටි වල ගැට ගහනවනේ මේවා කරාම. ඉතින් මේ අපරාධයන් මේ කරන්නේ. ඒක එන්නේ රහත් මුවාවෙන් රහත්තුන් වහන්සේලා දේවල් හදනවල. පන්තර කියන ඔක්කොම විකෘති. නේද? කොයිතරම් අපරාධයක්. අපි කියන්නේ මේ අපරාධ කරන්නේ රහතන් වහන්සේ කියන වචනය අවබෝධ නොකර ඔබට ඕන දෙයක් ඔබ කරගත්තා නම් හරි කියන්නේ. ඒ වචනේ අවබෝධ කරගන්න එපා මොකද ගිහියොත් කියාගෙන යනවනේ. අරහත් උපාසක කියලා නමුත් ඒ කරන්නේ තන්ත්‍රයෙන් බලනකොට මේ බිස්නස් එකනේ. එහෙනම් ඒ වයින් අයින්ටලා ඒ ස්වභාවයට කටයුතු කරා හරිනේ. අපේ අපේ කිසිම වෙලාවක වැරදි අදහසක් අපි දෙන්නේ අපි කියන්නේ හා වැරදි වැරදිමයි. අපිටවත් අපි එහෙම කියන්නේ. කාරණ කවදාවත් පළ ගැන කතා නොකර හිටියනම් ওই මිනිස්සුන්ට ඔච්චර වරදින්නේ නැහැ. ඒක නිසා තමයි අපි ආදර්ශයක් විදිහට මුළු සමාජයටම කියන්නේ පළ නැතිකම අපේ ඵලය කියලා. මොකද නැත්තම් කවුරුත් මේකේ නිවැරදි වෙන්නේ. හ්ම්. සබහම අරහත් මාර්ගය තුළ ඵල හොයන දෙයක් වෙන්න බෑ. කෙලෙස් සංසිඳන මගක් වෙන්න ඕන. නේද? ඒක තමයි වෙන්නේ. හොඳම වෙන්නේ නැහස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමස්කාරය වහන්සේට. තෙරුවන් සරණයි.